අපි කැමති බලය පවරනවා වගේම ඕනම මොහොතක බලය ආපහු ගන්න පුළුවන් ක්‍රමවේදය. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටත් එහෙම තියෙනවා නම් අපි හොඳයි. අපි කැමති ජනතාව ඡන්දය දීලා බලය පවරනවා. නැවත අවශ්‍ය මොහොතකදී බලය ගන්න ක්‍රමවේදයක් හදා ගන්න පුළුවන්. හැබැයි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුලදී අගමැතිවරයාට ඒ වැඩේ අපිට කරන්න පුළුවන්. හැබැයි ජනාධිපතිවරයාට කරන්න බෑ. බලය පැවරුවොත් අවුරුදු 6යි. එහෙම නැත්නම් 5යි. ව්‍යවස්ථාවට අනුව ආයි ගන්න ලේසි නෑ. හැබැයි අගමැතිවරයාට බලය පවරනවා කියන්නේ ඔහු ඉන්නේ නිතරම තව 224කගේ කැමැත්ත මත ඒ දෙසිය විසි අතර මගින් ඔන්න ගන්න පුළ ඕට පවරණ බලය සාපේක්ෂව ගත්තොත් ජනාධිපතිවරයෙකුට විදායක බලතල තියෙනවට වඩා හානියෙන් අඩුයි සාපේක්ෂව අකමැතිවරයෙකුට විදායක බලතල තිබ්බත්